වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුමසන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන මේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම් මිලායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං හොඳයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාග්‍යතුන් වහන්සේට මල්පාම් පූජා කිරීම සුවඳ පූජා කිරීම ඒ මල්පාන් තුලින් ඒ මල්පාන් මල් මල් ටික අවශ්‍ය වෙනකොට විනාශ වෙනවා වාගේ අපගේ ජීවිතය අනිත්‍ය වෙලා විනාශ වෙන බව මෙනෙහි කරන ගාතාව මේ මල් අපි පූජා කරනකොට අපි ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ ආමිසයට අනුව ආමිසයට අනුකූලව මේ කටයුතු සිදු කිරීමට අපි කොහොමද මේ මල් පූජා කරනකොට අපි ප්‍රතිපත්තියක් අදාගෙන ලෝකෝත්තර ධර්මතාවයට අනුව මේ මල් පූජා කරන්නේ කියන එක දැන ගැනීම ගොඩාක් වැදගත්. ආමිෂය ආමිෂයක් වශයෙන් තිබුණොත් භාග්‍යතුන් වහන්සේ ඒකට එකඟ වෙන්නේ නැහැ. උන්වහන්සේ ආමිෂය ප්‍රතික්ෂේප කළා. එනම් ප්‍රතිපත්තිය උන්වහන්සේ ගොඩාක් සන්තෝෂයෙන් පිළිගන්නවා නම් ප්‍රතිපත්තියට භාග්‍යතුන් වහන්සේ කැමති නම් අපි කොහොමද මේ ආමිෂය තුලින් ප්‍රතිපත්තිය ගොඩනගන්නේ කියන එක පිළිබඳ අපි දැනගෙන සිටින්න ඕනේ ආමිෂය තුලින් ප්‍රතිපත්ති පූජා පවත්වන්න පුළුවන් නම් අපගේ ශ්‍රමණ ජීවිතය ගොඩාක් සාර්ථකයි එනම් මේ මල් කියන දේවල් මේ ගස් වලින් එන්නා වූ උපරිම ඵලය. එහෙනම් අපි දන්නවා gedhi හට ගන්නවා. මේ gedhi අටගත්තාන් පස්සේ ඒ gedhi නැවත පැල කරන්න පුළුවන්. පැල වුණාම මේ වාගේ තවත් ගස් හැදෙනවා. ඒ ගස්වලත් මල් හැදෙනවා මේ විදියට මේ ගස්වල ප්‍රජාව බෝ වෙනවා එහෙනම් අපි මේ මල් කියන જાතිය ගත්තාම ඒ මල් නෙළුවාම ඒක තුලින් gedi හට ගැනීමේ අවස්ථාව නැතුව යනවා. එහෙනම් අපි යම්කිසි දෙයක් පූජා කරනකොට ඒ පූජා කරන දේ තුලින් ඵලයක් බලාපොරොත්තු නොවි කරන්න ඕනේ කියන සංකේතයක් තමයි මේ මල් කියන එක. දැන් මල් ටික ගයේ තිබුණාම gedi හැදෙනවනේ. එහෙනම් මල් ටික කඩලා අතට ගත්තාම gedhi නෑ. gedhi හැදෙන්න පුළුවන් කමක් නෑ. ඵලයක් නෑ. එහෙනම් අපි මේ ලෝකේ යමක් පූජා කරනවා නම් යමක් දෙනවා නම් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි දෙන්න ඕනේ. ඵලයක් අපේක්ෂිත නොකර දෙන්න ඕනේ කියන එකට එක සංකේතයක්. මේ මල් වර්ණවත් ඒ වගේම සුවඳයි. එහෙනම් අපගේ අසකන දිවනාසය සමසිත මේ ලෝකේ පාවිච්චි කරනකොට මේ නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කරනකොට මේ මල් වාගේ සුවඳ වෙන්න ඕනේ. අපේ වචන පිච්ච මල් වාගේ සුවඳ වෙන්න ඕනේ. අපේ චර්යාව අරලිය මල් වාගේ සුවඳ වෙන්න ඕනේ. අපි මේ ලෝකෙ දිහා දකින දර්ශනය රෝස මල් වාගේ සුවඳ වෙන්න ඕනේ. අපට ඇයෙන දේවල් මේ ලෝකේ නෙළුම් මල් වාගේ ඕලු මල් වාගේ සුවඳ වෙන්න ඕනේ. එහෙනම් මේ මල්වල සුවඳ මේ මල්වල තියනවා වාගේ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ මේ සුවඳ පවතිනවද? ඇයි මම දුස්සීල භාවය තුළින් මේ ඇසකන දිවනාසය සමසිත කියන මේ මල් අයම මම අපිරිසිදු කරලා තියෙන්නේ දුගඳ කරලා තියෙන්නේ මේ ධර්මතාවයේ දකින්න ඕනේ. අපි මේ මල් පූජා කරනකොට භාග්‍යතුන් වහන්සේ ඉදිරි අපි ඉල්ලීමක් කරනවා තථාගතයන් වහන්සේ මේ මල් සුවඳවත් වෙනවා වාගේ මාගේ චරිතය සුවඳවත් වේවා මා මේ ලෝකයේ දකින්න හැම දෙයක්ම මට නිර්වාණ මාර්ගයට සුවඳක් වේවා මට හැයෙන සෑම පණිවිඩයක්ම මේ මල්වල තියෙන සුවඳ වාගේ සුවඳවත් වේවා. මා කතා කරන හැම වචනයක්ම නිවන් මාර්ගයේ බවට තවත් කෙනෙකුගේ සංසාර විමුක්තිය බවටත්පත් වේවා. ඒ වචනවල සුවඳක් ඇති වේවා. අන්න මේක මෙනෙහි කරන්න පුළුවන් නම් මේ විදිහට ප්‍රතිපත්තියක් අදා ගන්න පුළුවන් නම් අපි පූජා කරන මේ මල් වලින් අපට පුළුවන් ප්‍රතිපත්තිමය පූජාවක් කරන්න. එහෙනම් මේ මල් අපි දන්නවා ඒකාන්ත වශයෙන්ම අවශ්‍ය වෙනකොට පරවෙන බව. එහෙනම් මේ මල් වාගේ මගේ තුල තියෙන වෛරය මම පර කරනවා. ක්‍රෝධය, රාගය, ద్వේෂය මම පර කරනවා මම මේක නඩත්තු කරන්නේ නැහැ. එහෙනම් මේ මල් දැන් ඇති වෙලා අවස් වෙනකොට පර වෙනවා වාගේ අපි තුල පවතින ලෝභ දේශ මෝහ රාග වෛර කියන මේ අදහස් ටික මේ ක්ලේශ ධර්මයන් පරවෙන්න අරින්න ඕනේ. මේ මල් පැය 24ක් පවතින්නේ නැහැ වාගේ අපි තුල කවදාවත් කිසිම වෛරයක්, ద్వේෂයක් ජීවිත කාලේ පවතින්න බෑ. ඒකත් වරුවක් යනකොට නැති වෙලා යන ස්වභාවය අපි තුල ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ මල් මේ ලෝකේ ඇති වෙලා අවස් වෙනකොට පර වෙනවා වාගේ මේ මල් වල ආයුෂය අඩුයි වාගේ මේ ලබාපු මිනිසක් භවයේ මටත් ආයුෂය ගොඩාක් අඩුයි. මමත් ඇති වෙලා පැවතිලා විනාශ වෙලා යනවා මේ මලක් වාගේ ඊට පස්සේ ගදයි මිනිස්සු මේවා එක්කෝ වලදානවා එහෙම නැත්නම් කසල තියෙන තැනකට විසි කරනවා ඒ මල් ඒගොල්ලෝ ඉඹින්නේ නැහැ ඒවා ගඳයි එහෙනම් මගේ ජීවිතය කවදාරි දවසක මේ මල් වාගේ අනිත්‍ය වෙලා දුගඳ වෙලා යනවා මිනිස්සු මේවා අල්ලන්නවත් ඉඹින්නවත් කැමති නැහැ මිනිස්සු මේවා විසි කරලා දානවා වල දානවා එහෙනම් මේ මල්වල කතන්දරය වෙන මොකවත් නෙමේ මා පිළිබඳ කතන්දරයක්. මට වෙන්න තියෙන සියලෝම දේවල් මේ මල් වලින් මට දකින්න පුළුවන් නම් ඒ මල් වලින් කරන පූජාව ප්‍රතිපත්ති පූජාවක් බලන්න මේ මල් වට්ටිය අතට අරගෙන එයා අනිත්‍ය මෙනෙහි කරන ඇති එයා මේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍යයි කියන භාවනාව මෙනෙහි කරනවා එහෙනම් අපේ ජීවිතවල මේ මල් ඕනතරම් පූජා කරන්න ඇති අනන්ත ප්‍රමාණ වර්ණයෙන් ගන්ධයෙන් නමුත් මේ මල් ටික අතට ගත්තාම මේවා මෙනේ කරන්න අපට කාලයක් නැහැ බලන්න මේ මල් වලට කොච්චරනම් මීමැස්සෝ ඇවිල්ලා ඒක පානය කරනවද පැණි තියනවා හැබැයි කඩලා පය දෙකක් තුනක් යනකොට කිසිම බඹරෙක් මීමැස්සෙක් මේ මල් වලට වහන්නේ හේතුව ඒ මල්වල ඒ අවශ්‍ය දේ නැති වෙලා පර වෙලාගෙන් පරවෙච්ච මල් වලට කිසිම මීමැස්සෙක් බඹරෙක් වහන්නේ පැණි ගන්න. එහෙනම් අපගේ අසකන දිව නාසය සමසිත වර්ණවත් වෙලා පෑපත් වෙලා පැණි වලින් යුක්ත වුණොත් පැණි කියලා කියනකොට අපට කියන්න පුළුවන් පංචකාමයන් කෙලේශ ධර්මයන් එහෙනම් කෙලේශ ධර්මයන් පිරීලා තියෙනවා නම් මේවා විඳින්න විඳවන්න බබරු මීමැස්සෝ එනවා ඒ තමයි ඥාතියෝ මිත්‍රයෝ භාර්යාවෝ ස්වාම්පුරුෂයෝ දරුවෝ කියලා ඕනතරම් මිනිස් වෙනවා මේ මල්වල පැණි ගන්නට ඒගොල්ලෝ මේ පැණිවල තියෙන සුඛය විඳිනවා අපි මේ මල් බලලා කිසිම බඹරෙක් මීමැස්සෙක් එන්නේ නැහැ පැණි ගන්න හේතුව මල් පරවෙලා එනං ඇස කන දිව නාසය සමසිතේ මේ කෙලෙස් ධර්මයන් අයින් කළා මේක පර කරන්න ඕනේ මේකේ වටිනාකම නැති කරන්න ඕනේ එහෙනම් අලුත් මල් වලට වටිනාකමක් තියෙනවා ඇස කන දිව නාසයටත් වටිනාකමක් තියෙනවා ඒ නිසා ලස්සන දේවල් බලනවා රසවත් දේවල් කනවා අපට අවශ්‍ය විදිහට ඇසිරෙනවා අපට සුදුසු අපි කැමති දේ ශ්‍රවණය කරනවා අපි කැමති තැන් වලට යනවා අන්න බලන්න මල් වලටත් වටිනාකමක් තියෙනවා අපේ ආයතනයටත් වටිනාකමක් තියෙනවා අපගේ ජීවිතය තථාගතයන් වහන්සේගේ ධර්මානුකූලව වටිනාකම නැති කරන්න පුළුවන් නම් අන්නා අපේ ආයතන අයම පර වුණා. ඒකේ වර්ණයෙන් ගන්ධයෙන් වැඩක් ගන්න බෑ. ඒකෙන් කිසිම වටිනාකමක් නැහැ. ඒකට වෙළඳ පොලේ මිලක් නැහැ. රාත්‍රිකුට මිලක් නැහැ වෙළඳ පොලේ. ඇයි? උන්වහන්සේ සංගණනේ නැහැ. උන්වහන්සේගේ මොකවත් වැඩක් ගන්න බෑ කාටවත්. උන්වහන්සේ නැති සංගණනයට ඇතුල් වෙලා මලගිය ඇත්තන්ගේ නාම ලැයිස්තුවේ නම ලියවිලා උන්වහන්සේ ඉතියත් නෑ වාගේ එහෙනම් මේ මල්වල වටිනාකම නැති වෙනවා වාගේ මේ ඇස කන දිව නාසය සමසිතේ වටිනාකම නැති කරන්න පුළුවන් නම් ඒකේ තියෙන ඉල්ලුම නැති කරන්න පුළුවන් ඒක කිසිම දෙයකට පාවිච්චි කරන්න බැරි මට්ටමට ශුන්‍යාගාරගත කරන්න පුළුවන් නම් කෙලෙස් වලින් නිදහස් කරගන්න පුළුවන් නම් බලන්න මේ මල් වලින් කරන පූජාව ප්‍රතිපත්තිමය පූජාවක් වටපත් වෙනවා එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මල් පූජා කළාට මේ දේවල් අපි දැක්කේ නෑ මෙනෙහි කළේ නෑ එහෙනම් අද හිඳලා අපි මල් පූජා කරනකොට මේ ධර්මතාවය මෙනෙහි කරමු මමත් මේ මල් වාගේ උදේ පිපිලා අවස පරවෙනවා වාගේ මම ඒකාන්ත වශයෙන්ම පිපිලා පරවෙලා විනාශ වෙලා මරණයටපත් වෙනවා මේ අනිත්‍ය මේ මල් තුලින් මෙනෙහි කරමු ඒක ප්‍රතිපත්තියක් කරමු මල්වල තියෙන වර්ණය දුර්වර්ණ වෙනවා වාගේ මගේ තිබිච්ච පෑපත් තරුණකම දුර්වර්ණ වුණා. දුර්වර්ණ වෙමින් පවතිනවා මේ අනිත්‍යතාවය මේ මල් තුලින් මෙනෙහි කරමු. අද සුවඳයි මට ඉඹින්න ඉතෙනවා හැබැයි එට වෙනකොට නාය ළඟට තියා අල්ලන්නවත් කැමති නෑ මේ අනිත්‍යතාවයේ දුක්ඛය අපි මෙනෙහි කරමු ඒක ප්‍රතිපත්තිය කරමු මල්වල තියෙන ලස්සන වාගේ මමත් එක්තරා කාලයක ලස්සනට හිටියා. දැන් සෙම ඔටු කෙල දාඩිය වලින් පිරීලා වයසට ගිහිල්ලා කිසිම කෙනෙක් මේ කය අල්ලන්න කැමති නෑ. මේ කයට වටිනාකමක් දෙන්නේ නෑ. ලස්සන කියන දේවල් මේ ලෝකේ తాවකාලිකයි. අන්න මේ මල්වල ලස්සන දියා බලලා අපි ඒක මෙනේ කරන්න පුළුවන් නම් ඒක ප්‍රතිපත්තියක්. අපි දන්නවා නිල්මානෙල් මල්, ඕලු මල්, පිච්ච මල් මේවා අපිට පූජාවට ලැබෙනකොට මේ මල් වලට වටිනාකමක් තියෙනවා. එහෙනම් මේ වටිනාකමට අපි ඇලෙනවා. අනේ මේ මල් වටින්නේ මේවා පැත්තකට දාන්න. මේ තින වටිනා මල් මේවා පූජා කරමු. අන්න වටිනාකමට ඇලුනා. අපට මේ මල් වට්ටිය අතේ තියාගෙන ඇලෙන්නේ නැතුව මේ විඥාණය පරිස්සම් කරන්න පුළුවන් නම් කමඨාණක් වඩන්න පුළුවන් නම් ඇලෙන්නේ නැතුව මල් ටික පූජා කරන්න පුළුවන් නම් මධ්‍යම ප්‍රතිපදාවේ සිට අන්න මේක ප්‍රතිපත්තිමය පූජාවක් මේ මල් ටික පූජා කරලා දුක හිතනවනේ මේක අපරාධේ තව ටිකෙන් පර වෙනවනේ අවශ්‍ය වෙනකොට මේක විසිකරන්න එපා කියනකොට ලෝභය ඇති වෙලා අන්න මේ මල් වට්ටිය අතේ තියාගෙන ලෝභය Tamanට ඇති වෙන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් 100න් ඉඳගෙන ලෝභය අලෝභය කරලා පූජා කරන්න පුළුවන් නම් මේ මල් වට්ටිය ප්‍රතිපත්තිමය පූජාවක් බවට පත් වෙනවා. එහෙනම් මේ මල් අපි කඩලා මේවා වාග්යතුන් වහන්සේට පූජා කරනකොට මේ මල් පාන් පූජාවට සුදුසු තථාගතයන් වහන්සේට මේ සෑම දෙයක්ම පූජා වෙනවා මේ ලෝකයේ මල් පිපෙන්නේ තථාගතයන් වහන්සේගේ මල් ආසනේ පූජා වීම පිණිස මල් වල අයිතියක් මට නැහැ මල් සිඹාම ඒකේ සුවඳ මං ආග්‍රාණය කළාම අන්න මම සොරකම කළා මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ මල් ආසනයට යන මල් වලින් මම සුවඳ ඔරකම් කළා මං ඒක ඉඳුල් කළා එහෙනම් මොක වාඩම් බැඳගෙන ආහාර පාන සකසලා තථාගතයන් වහන්සේට ලුණු ඇඹුල් බලන්න නැතුව පූජා කරන ඒ උත්තරීතර බුද්ධ පූජාව වාගේ මේ මල් ටික උත්තරීතර මල් පූජාවක් උනේ නැහැ. ඇයි මේ මල් වල සුවඳ වින්දනය කළා? මේ මල් සිපගත්ත නිසා මේ මල් ඉඳුල් කළා. එහෙනම් තථාගතයන් වහන්සේට ඉමි වෙච්ච කිසිම දෙයක් මම ගන්නෙ නෑ. භාග්‍යතුන් වහන්සේට ඉමි මේ මල්වල තියෙන සුවඳ, වර්ණ, ලස්සන, අලුත්කම මේ හැම එකක්ම තථාගතයන් වහන්සේට අයිති. අදින්නාදාන වේරමණී සිකාපදං සමාදියාමි මං රකින්නවා. මේ සුවඳ කියන සුවඳ කාමය මේ ගන්ධ කාමය විඳින්න නැතුව මට පුළුවන්කම තියෙනවා කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදයේ සමාදි වෙන්න එහෙනම් මගේ මාන ජීවිතය තුළ මම සංසාරයෙන් එතර වෙන්න සලායතනවල අඩුව හදණ්ඩයි මම පැවිදි ජීවිතයට ඇතුළුුනේ මාගේ ජීවිත කාලය තුල මම ආයතන අයේ අඩුව හදනවා මේක නිස්සරණ කරනවා කෙලෙස් ඉවර කරනවා කියන ප්‍රතිපත්තිය තුලින් සබ්බ දුක්ඛ නිස්සරණ නිබාන කළා නම් එහෙනම් මම මේ මල් වලට බැඳෙනවා නම් මල් වලට ගැටෙනවා නම් වටිනාකමට ලෝභ වෙනවා නම් අන්න මගේ මාන ජීවිතයේ චංචල වෙලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබාන සත්‍ය කරණතාය ඉමං කෙනක අමතක වෙලා මේක 100ෙන් ඉඳගෙන මම මේ ලෝකයේ කිසිම වටිනාකමට අහුවෙන්නේ මම මේ ලෝකයේ කිසිම දෙයකට බැඳෙන්නේ මම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මම සත්‍යවාදී වෙනවා සබ්බ දුක්ඛ නිස්සරණ කරන කටයුතු කරනවා කියනකොට එයා මුසාවාදේ වේරමණී සික්ඛාපදං සමාදියාමිය මල් වට්ටිය අතේ තියාගෙන ආරක්ෂා කරනවා මේ මල්වට්ටිය කතේ තියාගෙන එයා මේ අනිත්‍ය මෙනෙහි කරනකොට ලෝභය අලෝභය කරනකොට ඇලීම ගැටීම නවත්තනකොට මේකේ තියෙන සුවඳට හොරකම කියන පංචශීලය සමාදන් වෙනකොට බලන්න එයා තරම් නිවනට ඉක්මන් වෙච්ච කෙනෙක් නැහැ මල් වට්ටිය අතේ තියාගෙන නිවනට අප්‍රමාදව වැඩ කරනවා මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදි වුණා එහෙනම් මේ මල් වට්ටිය අතේ තියාගෙන අපට චිත්තානුපස්සනාව වඩන්න පුළුවන් මල් වට්ටිය අතේ තියෙන තියාගෙන ඇලීම ගැටීම නවත්තන්න පුළුවන් ලෝභ දේශ මොහ නැති කරන්න පුළුවන් මල් වට්ටිය අතේ තියාගෙන අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන් මේ මල් වාගේ මමත් වයසට ගිහිල්ලා මැරෙනවා මේ මල් වාගේ මිනිස්සු මාවත් කසලගොඩට විසි කරනවා දුක්ඛ සත්‍ය මෙනෙහි කරන්න පුළුවන් මේ මල් වට්ටිය දිහා බලාගෙන මට පන්සිල් සමාදන් වෙන්න පුළුවන් අන්න බලන්න ආර්ය ජීවිතේම නැත්නම් ආර්ය ප්‍රතිපත්ති අපගේ ජීවිතය තුළින් පරිපූර්ණ වෙ නැටි පුප්පම් මෙලායාති යතාහි ධම්මේ කායෝ තතායාති විනාශ භාවන් මේ මල් වාගේ මාගේ කය විනාශ වෙනවා මේ මල් වාගේ මමත් අඩු ආයුසයි මේක මෙනෙහි කරනවා නම් මරණානුසතිය නේද මේ කරලා තියෙන්නේ අපි දන්නේම නැහැ මල් වට්ටි අතේ තියාගෙන මේ වාගේ මමත් මැරෙනවා විනාශ වෙනවා ආයුෂ කෙටි මගේ ආයුෂය අත ළඟයි ඉවර වෙන්න ළඟයි මරණානුසතිය මෙනෙහි වෙනකොට මේ ලෝකේ කිසිම දෙයකට ආසාවක් බලාපොරොත්තුවක් ඇති වෙන්නේ කිසිම කෙනෙකුගෙන් පරිගණ්ඩ හිතෙන්නේ මම මැරෙනවා නම් මම මැරෙන්න මේ ඉන්න මේ ස්වල්ප මොහොතක් තුළ මොකටද අපායට වැඩ කරගන්නේ එහෙනම් මරණානුසතිය පවා වඩන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ මල් පූජා කරන අවස්ථාව. එහෙනම් මල් වට්ටිය අතේ තියාගෙන අපට මේ ධර්ම කාරණා ගොඩනගන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ වගේ උත්තරීතර ධර්මයන් අපට මෙනෙහි කරන්න පුළුවන් නම් අපිතරම් දක්ෂ කෙනෙක් නැහැ නිවනට අදාළ කටයුතු වල නිරත වෙච්ච එහෙනම් අද ඉඳලා අපි වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුමසන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පොප්පම්මි ලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශ භාවං කියන එක කමඨාණක් කරමු ඒක අපේ ජීවිතයට ලැබිච්ච නිවන් මාර්ගයක් බවට පත් කරගමු මේ මල් පූජා කරන ගාතාව අපි වඩන කමඨාණක් බවට පත් කරගමු. මරණානුසතිය මේ මල් තුලින් අපි දැකලා වඩලා අපගේ ජීවිතවල තියෙන සියලුම ඇලීම් ටිකයි බලාපොරොත්තු ටිකයි බැඳීම් ටිකයි විනාශ කරලා දාමු නැති කරලා දාමු නිරෝධගාමිනී පටිපදාවටපත් කරමු එහෙනම් අද ඉඳලා මල්පාන් අපි ප්‍රතිපත්තියෙන් පූජා කරමු සෑම අවස්ථාවක් තුළම අපි අපි තථාගතයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන සෑම අවස්ථාවක් තුළම ආමිෂය නිරෝධ කරලා ප්‍රතිපත්තිය ස්ථාපිත කරමු. එහෙනම් අද හිඳලා අපි ආමිෂ මල් පූජා කරන්න ප්‍රතිපත්ති මල් පූජා කරනවා, ಗುಣධර්ම මල් පූජා කරනවා, පන්සිල් මල් පූජා කරනවා අනිත්‍ය මල් පූජා කරනවා දුක්ඛ සත්‍ය මල් පූජා කරනවා මරණානුසති මල් පූජා කරනවා එහෙනම් මේ විදියට අපිට මල් පූජා කරන්න පුළුවන් නම් අපිතරම් ප්‍රතිපත්තිමය පූජාවක් මේ ලෝකේ කිසිම කෙනෙක් කරලා නැහැ එහෙනම් මේ මල් පූජා කරන ගාතාව අපට කමඨාණක් කරගනිමු නිවන් මාර්ගයක් කරගනිමු අපට අදාළ භාවනාවක් බවට පත් කරගනිමු. එහෙනම් අද ඉඳලා මල් පාම් පූජා කරලා තථාගතයන් වහන්සේට নমස්කාර කරලා මේ මල් පූජාව තුළින් අපි ලබාපු මිනිසත් භවයේ අඩුපාඩු හදාගෙන අපි ලබාපු මිනිසත් භවයේ ಗುಣධර්ම පරිපූර්ණ කරගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සංසාර දුකෙන් එතර කරන්ට මේ මල් පූජාව මේ මල් වලින් කරන්නා වූ තථාගතයන් වහන්සේට සුවඳ පූජාව ඒකාන්ත වශයෙන්ම නිවන පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න.